විපස්සනා ඥාන 10ක් තියෙනවා කියලා පොත්වල සඳහන් වෙනවා. ප්‍රධාන වශයෙන් සම්මස්න ඥානය කියලා ඒ සම්මස්නය කරනවා කියන්නේ නිවන සිහිපත් වීම. මේ ලෝකේ යන සංස්කාර ධර්ම නැත්නම් ඒ සියලුම සංස්කාර ධර්ම අතීතෝ වර්තමානෝ සනාගත එහෙම නැත්නම් අධ්‍යාත්මික වශයෙන් හෝ පරිමහල වශයෙන් පවත්නා සියලුම සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් ලෙසම අනාත්මතා ශූන්‍ය වශයෙන් නුවණින් විමසීම සම්මත ඥානයෙන් සිදුවන. ඊට පසු නාම රූප පරිච්ඡේද ඥානය කියලා තව එකක් තිබෙනවා. නාම රූපයේ නාමයේ සහ රූපයේ වෙනම වශයෙන් දැකීම. හරියට පැහැදිලිවම අවබෝධ වෙන ආකාරයෙන් දැකීම නාම රූප පරිච්ඡේද ඥානය තුළින් සිදුවනවා. ඊට පස්සේ ඇතිවන්නේ පච්චේ පඤ්ඤාණාමයේ කියන්නේ හේතු ඇතිවෙච්ච හේතුන් දක්වන වෙන. විශේෂයෙන්ම අපි දකින්නට යන්නේ රූපස්කන්ධ ආදී පංචස්කන්ධ ඇතිවීමේ හේතු. ඒවා අපි කලින් විස්තර කළා. ඊට පස්සේ න ඥානකට තමයි විදර්ශනා ඥාන කියලා පස්සේ වශයෙන් විස්තර කරන්නේ. උදර්භය බනව වෛශපච්ඡාන ආදී වෙන විදා මුක්ඛම්මිතා පටිසංඝා සංඛාර පිටානවම ගෝත්‍ර භූ මාර්ග ඵල පක්ෂය කියන කියලා ඉතිරි ඥාන ටික තියෙනවා 13ක්. එතකොට උද්‍යප්පඥානෙන් අපි බලන්නේ මේ පංචස්කන්ධයේම ඇතිවීම සහ නැතිවීම. දැන් අර නෑනන්නේ මට කියවුනේ මොකද්ද මොකද්ද? මේ සෝතස්කන්ධස්ස උදයන් පස්සනකෝ පංච ලක්ෂණානි පච්චති කියලා කියනවා. මේක කියන්නේ පටිසම්භාමාවයි. මේ රූපස්කන්ධය ඇතිවෙන දකිනකොට පස් ලක්ෂණ පහක් දක්නයි කියනවා. අර කියන කතාව තමයි පළවෙනි. අවිද්‍යා සංදය රූප සංදයෝති පත්‍ය සංදයයෙන් රූපස්කන්ධස්ස උදයන් පස්සටි. අවිද්‍යාව නිසා රූප ඇති උනායි කියලා පත්‍ය සංදයයෙන් පත්‍ය ඇති වෙන ආකාරය හේතුන් අනුකූලව රූපස්කන්ධය ඇති වෙන දක්නවා. ඒ වගේම කම්ම සංදය අවිද්‍යා සංදය කම්ම සංදය ඊළඟට සංඥා සමුදය රූප සමුදය ඊළඟට කියනවා ආස්කාර සමුදය රූප සමුදය සත්‍ය සමුදය කියන රූප සංගතයන් පස්සේදී ආහාර සමුදය කියනවා ආහාර දැන් අපි අද කතා කරන්නේ මෙතන මොකක්ද අපි අබලීකාර ආහාර මනෝ සංචේතන ආහාර පස්සහාර විඥාන ආහාර කියන හතරක් කියන්නේ මේ වෙනසක් රූප හටගන්න ඉතින් නමුත් ප්‍රශ්නයක් තියෙනවා අපේ ඇඟ මේ රෝග අපි ගන්න ආහාර නිසා ඇති වෙනවා. ඒක කවුරුත් දන්නවා. අපේ තියෙන සුත නිසා අපේ රූප කලාව වෙනස් වෙනවා ඒ කියනවා නේද? අපි සිත පිළිසිදු වෙනකොට සිනහන වලට මොනක් දොරම සිත තරහ යනකොට මොහොන කල් වෙනවා. මොකද සිත්ද රූප උපදින සිතට අනුකූලව. ඒ වගේම තමයි අපි කරන තියෙන අකුසල කුසල කර්ම වල ශක්තිය තමයි අපේ රූපස්කන්ධයේ නියම දෙලෙකින් මේකම තියෙන්නේ. අතීතයේ යම් කිසි දෙයකින් හොඳ සීල සම්පන්න විඥාන ගුණ සම්පන්න විඥාන අන්නයකේ ඊර්ෂ්‍යා කෝධ නැති කියන අසුරුත් සම්පන්න ඒකම අන්නයක පරහට තින්න මම අන්නයක ඊර්ෂ්‍යා කරන කුරුකපන කරන පාපතරයන් වශයෙන් හිටපොය ඉතින් දකුණාට අපි උත්සාහය කරනවා අන්න ඒකත් කර්මසක්යෙන් රූපස්කන්ධය ඇති වෙනවා ආහාර විකල්ප කියන්නේ ඊට අමතරව පවය පක්ෂය උපකරණ හතරක් ඊට අමතරව කියන්නේ ඉස්සක් ලක්ෂණ පස්සන්තෝටි රූපස්කන්ධස්ස උද්‍යාන්පස්සටි මේක තමයි වැදගත් දේ. රූපස්කන්ධයේ ඇතිවීම දැකීම තුළින් රූපස්කන්ධයේ ඇතිවීම දකිනවා. ඒ කියන්නේ ආ ජාතන රූපයන් පස්සෙ පන්න ජාතක රූපස්ස නිබ්බස්ස ලක්ෂණං කුඩයෝ විපරිණාම ලක්ෂණං වයෝ කියලා කියනවා. මානසික මේ ඒ කියන්නේ දැන් හතකට තියෙන රූපයේ වර්තමාන පච්චුප්පන්න. මේකේ හතගෙන ආකාරය නිබ්බස්ස ලක්ෂණය උදී. ඇති විපරිණාමයේ වෙනස් වෙන ලක්ෂණයට පත් වීම වයෝ දේවයන් පරිඥානකින් එතකොට රූපස්කන්ධයේ නිබ්බති ලක්ෂණන් මේ ඇති වෙන ආකාරය දැකීම තුළින් අපට රූපස්කන්ධයේ සමවයයන් උදේ දකින්නට පුළුවන්. ඇතිවීම දකින්නට පුළුවන්. හරියට අපි අපේ අපලක්ෂණ විදිහට තියෙනකොට ඒක දිගහැරියට පස්සේ අකුලේ නල් වෙනවා නල් වෙනවා වගේ අපිට තේරෙනවා. කවුරුත් කිව්වට නෙමෙයි අපිටම තේරෙනවා ඒක එහෙමම සිදුවේ. මන්න මේ ආකාරයෙන්ම මේ විදිහටම භාවනා විදර්ශනා කරනකොට හරියට මේ මුළු රූපකලාපම නලිය නලිය ඇති ඇති නැති නැති යන එක අපට අත්දකින්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ කිව්වට නෙමෙයි. විද්‍යාඥ ප්‍රකාශ කළාට නෙමෙයි අපේ පස්වස්තව බෝධිසම. මෙන්න මේ නිබ්බත් ලක්ෂණය ගැටුමයි අපට ඉතාමත්ම අවශ්‍යයි. අර අවිද්‍යා සමුදය, කම්ම සමුදය, සංකා සංහා සමුදය, ඒ වගේම ආහාර සමුදය කියන එක චින්තාමය ඥානයේදී සිතිවිලි විදින් අපිට දැනගන්න පුළුවන්. මේක ප්‍රමාණවත් වන්නේ නැහැ උදය දෙකීමට වැය දෙකීම. නිබ්බති ලක්ෂණ මොහොතින් මොහොත ඇති ඇති යන ආකාරය අපි දකින්නටම ඕන. භාවනාව තුළ. එතකොට රූපස්කන්ධයේ ලක්ෂණ මේ ආචිර්යන දකින ආකාර පහක්. ඕක ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි වය කියන්නේ නැතිවීම. මොකද්ද? අවිද්‍යා නිරෝධා රූප නිරෝධෝති පච්චේ නිරෝධක් කියන රූපස්කන්ධස්ස වයන් පච්චේ. මේ ප්‍රතිවිරුද්ධයේ මතක තියාගන්න කවතිනවා. ප්‍රතිවිරුද්ධ කැලේකින් සිද්ධයි. කියන්නේ රූපස්කන්ධයේ අවිද්‍යාව නෝනාන අවිද්‍යාව නෝනාන පස්සේ රූපස්කන්ධයේ නැති යනවා කියන පච්චේ නිරෝධක් කියන පච්චේ නිරුද්ධ වියාමතේ අපේ රූපස්කන්ධය වැය දකින්න. ඒ වගේමයි කර්ම අනිත්‍ය අපේ නිවැරදිව දැනගන්න ඕනේ. හිතේම දැන් කිව්වා. සංඥා ආහාර. විපරිණාම ලක්ෂණම් පස්සන්තෝති ලෝකස්කන්ධස වයම් පස්සති. මේ රූපස්කන්ධය නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ස්වરૂපයේ දැකීම තුළින් රූපස්කන්ධයේ බය දකිනවා. එතකොට රූපස්කන්ධයේ උදේ දැකීමෙන් පස් ආකාරයක් දකිනවා. වැයදීමෙන් පස් ආකාරයක් තියෙනවා. දෙකම එකතු කරගමහම 10යි. පංචස්කන්ධයකම වැඩි වුණාම 10යි 5යි. මනස් ආකාරයකින් පඤ්ඤාණය උද්‍යප්පයන් පස්සනාව අපි අත්දකිනවා. හැබැයි වේදනාවට සංඥාවට සංඛාරවලට විඥානවට ආහාර කියන්නේ. ආහාර සමුදය වේදනා සමුදය කියන්නේ. මොනවද වේදනාව කියන්නේ සමුදය? හරියනේ පස්ස සමුදය වේදනා සංදීවති පස්ස සමුදය කියන වේදනා සංගත උදයන්පත් වෙනවා. පස්ස එක වේදනාව තියෙනවා. ඒකට පස්ස නිරෝධ පස්ස නිරෝධන මොකද වෙන්නේ? වේදනා නිරෝධ පස්ස වේදනා පස්ස නිසා වේදනාව ඇති වෙනවා. පස්ස සමුදය වේදනා සංදීව නම් පස්ස නිරෝධ නෝරභාම වේදනා නිරෝධ කියන වචනේ තියෙනවා. මේ පස්ස නිරෝධය නම් අපි දකිනවා උපන් වේදනා ස්කන්ධේ වය. පස්සේ ඇතිවීම තුළින් අපි දන්නවා වේදනා ස්කන්ධයේ උදේ ඇතිවීම නැතිවීම. එතකොට සංඥාවක් වෙනවා. සංකාරයෙන් පස්සේ විඥානයේ තවත් එකක්. ආහාර සංඥා විඥාන සංයෝග කියන්නේ. පස්ස සංඥා විඥාන සංයෝග කියන්නේ. නාම රූප සංදය විඥාන සංයෝගයෙන් පස්සේ සංඥා තේන විඥාන සංගතෝ කියන පස්සේ ඊළඟට නාම රූප නිරෝධා විඥාන නිරෝධෝති පච්ච නිරෝධක්කේන විඥාන සංගත වයන්පත් එහෙනම් ඉතර ගන්නවා කියන්නේ නාම රූප දෙක නිසා මේ පිට ඇති වෙනවා නාම රූප දෙක නැති වෙනකොට නැති වෙනවා එතනකත් හතරක් ඒක අනිත් හැම අවස්ථාවේ විපරිණාම ලක්ෂණම් පස්සන්තෝකී වේදනා සංගත සංඥා සංගත සංකාර විඥාන සංගත හරි ඔයයන් පස්සේ ඒක ඇති වෙනවා ඒ කියන්නේ උපදනාම ලක්ෂණ දෙක කෙරදීම දැන් අපිට ඇති වෙන වේදනාව දැක්කම වේදනාව වෙනස් නැති එතකොට ඒක මේ මොහොතක් දකින්න වය දකින්න සංඥාව තියෙන සංඥාව නැති සංස්කාරවල තියෙන ඒවත් නැති විඥානවල තියෙන විඥානවල නැති මේ මේ මොහොතේ ඉස්සෙල්ලම කන අනිත්‍යතාවය කියන්නේ වර්තමාන සත්‍ය සංඥානික කාර්ය අපි දකින්නට ඕනේ අර අවිද්‍යාවෙන් කර්ම වලින් සංනා වලින් පස්සෝ යන්නේ තියෙන එකට වඩා ඉතාම කායික වශයෙන් අවශ්‍ය වන වැදගත් වන මෙන්න විපරිණාම ලක්ෂණ දැකීම විපස්සී ලක්ෂණය දැකීම කියන ඇතිවීම දැකීම එක නැතිවීම දැකීම එක අපේ අනිත්‍ය අනිත්‍ය කියන මෙහි කරනා නෙවෙයි අනිත්‍යද යන ආකාරයේ අපේ පද තුලින් පස්සට අපම දක්නවා කවුරුත් කියවටින්නේ ඉතන සංඥාවක් නෙමෙයි. අපිට අනිත්‍ය අනිත්‍ය කියන සංඥාවක් වෙන්න පුළුවන්. නමුත් සත්‍යයක් වශයෙන් අනිත්‍යට යන දසනකොට ඒක සත්‍යක අවබෝධයක් සංඥාවක් නෙමෙයි. මෙන්න මේ ආකාරයෙන් අනත් ආකාරයෙන් උදේ දකිනවා වය දකිනවා කියන පාරිතිපා. මෙන්න මේ උද්‍යප්පේ ඥානය පහළ වෙනකොට විසුද්ධි මාර්ගය වෙන පොත්පත්වල දැක්කිනා උපක්ෂේත 10ක් ඇති වෙනයි කියන්නේ. මොනවා? ඈ ඈ උපක් කියන එක 10ක් කියලා කියනවා. මොනවාද? ඕපාසෝකී උපස්සද්දී අන්තිම ඕපාසී ආලෝකයක් තියෙනවා. අදත් මේ කියන කම්පටයෙන් දැක්ක භාවනා කරනකොට ඉතින් ඉස්සර කරපදෙන් දැන් ආලෝකයක් තියෙනවා. සම්මාලයෙන් වල ඉතින් මේ එකක් ඇදගෙන කියනවා නේවනාට දැන් එවන අරමුණ කරගෙන ඉන්නේ කියලා සියක් කතාවක සම්බෝධි කෙනෙක් අපිට කතා කරනවා. මෙන්න මේ ඕමාස ආලෝකයක් දකිනකොට බොහෝ දෙනෙක් පැහැදෙනවා මෙතන අපි යම් කිසි අධිගමනයකට පත් වුණා යම් දෙයක් සාර්ථක කරගන්න. ඒක සත්‍යයේ ගාමිය. අපි හිතේ තියෙන එක වශයෙන්ම හිතේ පිරිසිදු භාවයේ තුලින් ආලෝකය දකිනවා. ඒකත් උපක්‍රේෂණ නෙවෙයි. නමුත් අපේ තියෙන නොදැක්කමට මාර්ගය අමාර්ගය තේරුම් ගන්නට බැරි නිසා එතන අපේවලු බොහෝ ඕබාස්යක් ඇතිවෙනවා කියලා පොත්. මේවා මේ කියපු උපක්‍රේෂණ විඥාන උපක්‍රේෂණ ඔක්කොම සම්බන්ධනාතම ඉලක්කෙන්න ඇතිවන්නේ නැහැ. මම කියන විදියට කටයුතු කරනවා නම් කිසිම කෙනෙකුට විසුද්ධි මාර්ගයේ කොයි ආකාරයකටවත් මට ඒක නිබ්බායම කියන්න පුළුවන්. අප කියන්නේ එනේ සෑම ධර්මයක්ම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් විමසන නිසා ඉදිරියට ඉදිරියට ගමන් කරන භාවනා කරන්නේ. ඔය ආලෝක දෙක්කත් ඒකත් අනිත්‍ය සංස්කාර ධර්මයක් අනාත්ම සංස්කාර ධර්මයක් කියන මෙහි කරනවා. ඒක පොඩි දෙයක් නෙවෙයි. මොකක්ද කියන්නේ? ප්‍රීතිය කියන්නේ හිත තුළ නිරන්තරයෙන් ජනිත වෙන සම්පූර්ණ අතට ගන්න කතියක්. මේ කීකිය කියන හැම සමහරව හිතෙනවා අනේ අපි භාවනාව ඉස්සරහම මේ කීකියට පුළුවන් අද දැන් කීකියන කටයුතු කටයුතු කරන්න පුළුවන් මේ කෙනෙකුට එනකොට අපි දැන් මොකක්ද පස්සේකට පස්සේට සිටිනා කියලා වැරදි අවබෝධයක් ඇතිවෙනවා මේ අපි කියන්නේ කීකිය සංස්කාර ධර්මය එයත් අනිත්‍ය වශයෙන් ආධාරයෙන් නිවි කරන්න තියෙනවා තේරෙනවද ඔබ අතෝ කීකිය පස්සක්දී පස්සක්දියක් තියෙනවා අපිට කියනවා අපේ ඇඟ පුළුවන් වගේ දැන් පාරණාවක් තියෙන අය කියලා හිතන්නේ නැහැ ඇටත් බර අඩු වෙනවා. සිත බර අඩු වෙනවා. පස්සද්ධිය කියන්නේ කොහොමද? පස්සද්ධ සංගොඥන්නේ වැඩි. මේ දීත් කෙනෙකුට හැවටෙන්න පුළුවන්. ඉස්සර නම් මට මෙහෙම තත්ත්වයක් ඇති වුණේ නැහැ. මගේ කය පැහැදිලි පිටත් පැහැදිලි ඒක නිසා මම නම් මේ මොකක් හරි තත්ත්වයකට පත් වෙලා ඇති කියලා සමහර විට දැන් ඔබ නිවන් අරමුණු කරගෙන උන්නාය කියන ආනන්දරුත් තියෙනවා අපිට එහෙම කියපුවය අම්මලක් තියෙනවා ඒවත් මාර්ගයේ යමාගේ ඕපාතෝ දීපස්සද්දී ඇයි ඔබ පොඩි පස්සද්දී අදිමත් කෝච පන්බහෝ ඊළඟට අදිමොක්කේ ගැන ඉතා සබදල් ශ්‍රද්ධාවක් ඇති වෙන බුදුහාමුදුරුවෝ ධර්මයේ කියන සංගරත්නයේ මාගේ පිළි ඒ එහෙම ශ්‍රද්ධාව අධික වුණාට පස්සේ උද්‍යප්ඥානිය හොඳට වැඩ කරනකොට ඒක තියෙනවා. තේරුම් ගන්න ඕනේ. මේ මහරි අපි සමේ ගන්න නැහැ. එතකොට මේ අධික ශ්‍රද්ධාවක් තියෙනවා අන්න අපි ඉස්සරහින් ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ දැන් නම් එහෙම ශ්‍රද්ධාවක් තියෙන මේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ ඇයි අපේ භවනාවේ අධ්‍යක්ෂින් තුළින් කියලා සමහර විට අපි හැරෙනවා ඒකත් නෑ ශ්‍රද්ධාව තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම සංස්කාර මාත්‍රය අද මහා ශ්‍රද්ධා සම්පන්න අය පිටින් කොට ශ්‍රද්ධාව නැති සුද්ධ වෙන බවට පත් වෙන සෝවාන් වෙන්නේ කියන මොකද ශ්‍රද්ධාව අඩු වෙන ධර්මයක් සෝමාන පිටින් විතර සුද පමණයි තියෙන්නේ බුද්ධිය අවශ්‍යතාවයෙන් සමන්නාලතෝ හෝති අනිත් ධර්මයේ අවශ්‍ය ප්‍රකාරයෙන් සංඝයේ අවශ්‍ය ප්‍රකාරයෙන් සම්මානන කරති. බුද්ධ ධර්ම සංඝ පිටමකේ පිළිදරක්න ශ්‍රේෂ්ඨී අනුස්සප්පකාරයෙන් නොසැලෙන සද්ධාතියන ප්‍රවාහය පිළිදෙලේක. අනිත්‍යයේ සද්ධාව වෙනස් වෙන අපේ භාවනාව තුළින් අවරාකාරයෙන් අධික සද්ධාවක් ඇති වුණා. එයත් අනිත්‍ය ධර්මයක් එයත් අනාත්ම ධර්මයක් එයත් දුක්ඛ ධර්මයක් කියලා මෙනෙහි කරනවා. එතකොට ඒක උපක්‍රේෂ බවට පත් කරනවා. අදම කුසල සම්බහෝ අග්ගයෙන් බීජය. අදතුලින් යන්නේ ඒක විතරක් කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක්. ඒකටත් හොඳ කෙනෙක් කියනවා මම ඉස්සරවා ගියේ දැන් පැය ගානක් වාඩිලා භාවනා කරන්න පුළුවන් කාය වේදනාවකුත් දැනෙන්නේ පැය එළිනකන් ඉඳා ගන්න ඉස්සෙල්ල නැගිටපු නැගිටපු ගමන් මකට මතක් වෙන්නේ ධර්මයේම කොහොමද කියන්නේ මොකද මේ අර සංහා කියලා කියන්නේ හරි. ඒකෙන් අදහස් කරන්න හොඳ නෑ අසන්තුන් ධර්මයකට පත් වෙලා උතුම් ධර්මයක් අවබෝධ කරගන්න. ඒවත් උපක්ෂේප ධර්ම වශයෙන් කියලා තියෙනවා. උපාසෝ පිටිපස්ස සම්බේ සුඛානම් මුදුනප්පෝ පංගෝ සුඛං ඥාන උපස්ථාන සුඛ ඊළඟට සුඛයක් දෙනවා. කයත් සුඛය. මනස සුඛය. කලින් නොතිච්ච නිරාංශ කාන්තය. මොකද මේ හිත මෙතෙක්කල් කෙලෙස් එක්ක දඟල දඟල කිච්චි කිච්චි තිබුණා. කෙලෙස් සාල්කායික වශයෙන් අයින් වෙන්න අයින් වෙන්න හිත සංකේතය. කෙලෙස් පදංග වශයෙන් යටපත් වෙනකොට හිතට දුක නිරාමිත කටට ලැබෙයි. ඒක නෙමෙයි ස්වභාවය හිතේදී නැත්නම් ඔක මහන්සි දෙයක් නෙමෙයි. ඒකත් සුඛියක් ඇතිවීම කියන ධර්මයක්. ඒකට ලක්ෂණිකව කියනවා මේක තමයි නිබ්බාන සුඛය කියන්නේ. ඒ කියන්නේ බාහන කරන සංස්කෘතියයි මේ ගන්න තමයි කරන සතියේ. ඉතින් මේ සිදු නිවන් මාර්ගය කරගෙන ඉන්නයි කියලා හිතනවා ඒකත් වැරදි ඒ සිටියේ පවා අපි ඉන්නේ ධර්මයන් නැතුනේ නැතිව දැකන්නේ. අනිත්‍යම අනාත්මයේ දකින්න ත්‍රිලක්ෂණය තමයි නාගන්නතෝ. කවර දැනයක් නැත්නම් මම කෙනෙකුට කියනවා මේ බුදුරජාණන් වහන්සේ ජීවමාන සමාධියේ උපරක්ෂ භාවනා කරනකොට අන්නේ බුදුහාමතුන් ඔබෙන් මට වැඩ නැහැ යන්න පැත්තකට කියලා අරන් කරන්නේ කියලා. මොකද මම ඉන්න ගන්න පාඩියනේ. නියමයි බුදුහාමුදුර ළඟ හිටියත් අපිට දැනෙන්නේ. මේ ආන බුදුජානක කෙනෙක් කරන්නේ ඉතින් කයින් විස්තර කරනකොට දෙන්නේ. ඒක නෙවෙයි ඒක විද්‍යාව හදන්නේ ඔක්කොම කයින් විස්තර කරලා කරලා යනවා. පිළිසිදු කරන පිළිසිදු කරන ගමනවල ගමනකට ඒක නිසා ඔන්න සුඛ ඥාන උපස්මාන. ඊළඟට ඥානය ඇති. ඥානය කියන්නේ කලින් දැක්කාට වැඩිය සම්පූර්ණ ඵලවල විසඳන ඔතෙක ධර්මය අනුබෝධ කරන්න පුළුවන් සත්‍යයක් පංච සංග පිළිබඳ ධාතු පිළිබඳ ආයතන පිළිබඳ පටිච්ච සමුප්පාද පිළිබඳ චතුරාර්ය සත්‍ය දේවල් මේ අපේ නවන කදා ධර්මයන් සම්බන්ධ ගැඹුරින් සහ අලල්ද අපට අවබෝධ වෙන්නට පටන් ගන්නවා ඒක ඇතිවෙන්නේ ඇත්ත වශයෙන්ම අර නිරකිතේ කියන නිෂ්ක්‍රීය ස්වභාවය තුළ ඇතිවෙච්චි සමාධිය තුළ සමාධිතෝ යකාබෝ සංකජානාති සමාධිමත් සිටින් ඇත්ත දකින්නේ ඒ සමාධිමත් සිට නැතිනම් නැති වෙනවා මේ ඥාන දර්ශනය ඥාන දර්ශන කියන්නේ තියෙන විදර්ශනා ඥානවලදී මෙතන තියෙන ඥානවල අන්න උපකටක් අපි ලැබෙනවා සමහර කෙනෙක් මෙන්න මෙතන තමයි දැන් කන්න දැක්කේ නැති දේවල්. තේරෙනවා කලින් අවබෝධන කළ ධර්මයන් ගැන අවබෝධ වෙන ඒවා අපිට හදවතින් දරාගෙන දරාගෙන නිරන්තරයෙන් බලන්නේ අනිත්‍යයේ නිරන්තරයෙන් දුකේ නිරන්තරයෙන් අනාත්මයේ පටිච්චන උපාද ධර්මයන් මේවා අර සම්මාදිය කියන මතින් දැක්ක මේකේ කෙනෙකුට නැරඹෙන්න පුළුවන් අපි දැන් ටිකක් සංගමනයකට අධිගමනයක් සාකච්ඡා කරයි. ඒවා ඔක්කොම අනිත්‍ය අනාත්ම ධර්ම වශයෙන් සකස්කපා හරියට ඕන. එතනම එතන. තේරුණාද? ඊළඟට උපඥාන උපස්ථාන සත්‍යය පිළිපදනා මේ පොඬ ගාව නැතිම දැක්කේ. සත්‍යය අපි දේශනා කරන ඇති සත්‍යය වතු ගැලවෙනවා. නමුත් නැත්තම මේ පොඬ ගාව සත්‍යය. හැබැයි මේ අවස්ථාවේදී කිත්තම කිත්දහට සත්‍යය පවත්න්න පුළුවන්. පාඩයක් දිනනවා නම් මෙතන කිත්තම තිබුණ සත්‍යය ඊළඟ කිත්දහට යනකොට ඊළඟට ඊළඟ ඇස්සින්නම් ගහන මොහොත පවා ඉඳැස්සින්න පහළ දෙනවා යදැස්සින්න උඩට යනවා දෙකේ උඩට වදිනවා ඒක උඩට යනවා එක පාඩියක් ඔක්කොම දරනවා. ප්‍රශ්නයක්. මේකනම් සියුම් සතියක්. ඇති වෙන්නේ පුළුවන්. උපස්ථානයේ සතිය තුනේ. මේ සතිය දිනුනාට පස්සේ ඉතින් සති සම්පජන්ගේ බොහොම හොඳට වැඩ කරනවා. ඉතින් සති සම්පජන්ගේ වැඩ කරනකොට ඒකම එනවා කීකේ පස්සද්ධිය ඔක්කොම එනවා. අත්‍යය බැඳෙනවා. ඒ කියන්නේ එකට එන ධර්මනේ ඉතින් මේ සතියක් තියෙනවා, කීකයක් තියෙනවා, පස්සද්ධියක් තියෙනවා, බුද්ධංග ධර්මයක් තියෙනවා, ධර්මයක් තියෙනවා. ඕනම හැරෙන්නේ. හැබැයි මේවා වැරදි දන්න නෙවෙයි. හරි. නමුත් අපේ තියෙන වගකීම නිසා නිවනේ කියලා සමහරට ඕවටත් සැලකෙන්න පුළුවන්. ඊළඟට උපේක්ෂාට නිකාන්තික අන්තිම පද දෙක. උපේක්ෂාව ඉන්නට පුදුමයි. ඒ කියන්නේ දෙදර දොරේ කටයුතු කරනකොට දවසික ජීවිතයේ කටයුතු කර හැම වෙලාවෙම දහස් දහස් දහස් කටයුතු කරනවා. භාවනාව කරන ඉස්සරට ඇලෙන්නේ නැහැ ඉස්සර ඇලෙනවා දැන් ඉඳගුණා. මේ දෙකම නැතුව නිරායාසයෙන් උපේක්ෂාව අමාරුකමකට ඉඳිනවා. මේ උපේක්ෂාව තියෙනකොට කෙනෙකුට බැරි වෙන්නේ හිතන්නට පුළුවන් සමහරට අමුදරුවන් පවා මේ ස්වාමිත්වයන් භාවයන් පවා වැරදි අවබෝධයක් කරගන්නවා. සත්‍යඥාන සත්‍ය සමහරට දේශාන් කටයුතු කරනකොට වහන්සේව කල්පනා කරනවා මට ඉස්සරට වගේ ආදින් කරකන්නේ. එහෙම මුත්තේ මම දන්නවා ඒක ගැන මම කතා කරනවා. ඒ අය ඉතිහි ඥාන කීවිෙන් අනේ හොඳයි අපේ ස්වාමිත්වය මෙහෙම සත්‍යයක් කරලා මොකද ඒක අපිට වෙනවා. ඒකෙන් අදහස් කරන්න එපා මේ පෞද්ගලික කුසල ඥානයක් ආදරේ කියලා නෑ. ඒක තමයි. ඒක වැරදි වෙනවා. ඒක මම කියන මෙතන වෙන එක අවශ්‍ය සිටින සිටින නිසා තියෙනවා. හොඳයි මෙන්න මෙහිදී අපිට උපේක්ෂාවෙන් වැදගත් සිටින් සෑම දෙයක් දකින්නට පුළුවන් සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය ඇතිවන්නේ නම් කිසි උදස්නා වශයෙන් දිනුවක් ඉගෙන පුද්ගලයෙක්. නැති කෙනෙකුට නෙමෙයි. අන්න ඒකෙන් අපි වැරදෙන්න පුළුවන් සමහර විට මේ උපේක්ෂාව කණිත වෙන්නේ දැන් මෙදහස් පිටින් ඉන්න පුළුවන් එළියෙන් ගැටි නැති වෙන්නේ ඇත්තම මගේ සිත තුළ මේ අපසල සංස්කාර ගන්න නැත්නම් මේ සියයට ගන්න තාවකයක් වෙලා ඉන්නේ නැහැ සමහර අය මේ සත්‍යයට පත් වෙලා අවුරුදු දෙක තුන එකම කෙලෙස් ධර්මයක්වත් මතු නොවි හිටපු අය ඉන්නවා. මම දන්නවා. අද ඉන්නවා. මට එක්කෙනෙක් කෙනෙක් අවුරුදු තුනක් කිසිම රාගයක් කිසිම ද්වේෂයක් දුන්නේ හැම වෙලාවෙම ඒක කරන්නේ කියලා. දැන් වැඩ කාලයක් නේ ළඟදී. ආන්තු තමයි. හරිද? ඉතින් ආරහත් කියලා කියලා තමයි හිටියා. ඉතින් අපි කියනවා ඒක නිසා ඒ රහත් භාවය දුරුවපත් කියලා පෙන්වන්න කරලා දුන්න. දැන් මේකෙන් වෙනස් හටක භවනාක නිරත වෙලා ඉන්නා ඒක ස්වාමීන් වහන්සේ. ඉතින් අපි මේකේ කවදාවත් අන්න ඒවත් අපි අයින් කරනවා මේ ප්‍රේක්ෂාවකව අනිත්‍ය සංස්කාරය දුක් සංස්කාරය මමලවන මගේ නොවන ආත්මලවන ශූන්‍ය නාම මාත්‍රකෝ මේක පස්සේ නම් නිකානන සිිතේ මේක තමයි සුළුසේ නිකන් වශයෙන් කියන්නේ ඇලීමක් කියන්නේ. ඇතැස් මම කියවදයක් ඒකට සතුට ඇතිවම ඇලෙන්නේ. කියන්නේ අපි අවබෝධ කරගත්ත ධර්මයේ කියනවා නැත්නම් අවබෝධ අපි අපේ තියෙන සමාධිය කියනවා දැන් පරිණ ධ්‍යානයේදී ඉන්න අර ක්‍රියා සංකේතන ඒක මුතුන් නැගුණා අර එන සංකේත යන මොකාද කතාව නිරන්තරයෙන් ඉතිහාසයකට බැඳිලා ඒකට එන්න ඒකට නිකාන්තයක් කියනවා දැකීමක්. එහෙනම් අන්න ඒක ඇති වෙච්ච ගමන්ම තේරුම් ගන්න ඕන තමයි භාවනාවේ තියෙන පිළිගැනීම. මොකද අපි කිසිම ධර්මයක් කියලා කිසිම ආකාරයක් සබඳාගත යුතු නැහැ. සියල්ලම අත්හරින්නටයි අප අත්හරින්නටයි ඕන. අප විසින් කළ යුත්තේ. එහෙම නැතුව අපි අවබෝධ කරගත් ධර්මය පවා අල්ලන්න යනවා නම් ඒකට දැකීමක් ඇති වෙනවා නම් ඒක ගැන හිතුවට සුඛ වෙනවා නම් ඒක හොඳ නෑ. අපි හිතනවා අපි නම් දෙයක් අවබෝධ කරලා පොත්පත් වලින් කියවලා තියෙනවා. අපේ භාවනා අත්දැකීම් තුළින් අපි ධර්මයේ හරියටම අවබෝධ කරලා ඉතර ප්‍රත්‍යක්ෂ වශයෙන් තියෙනවා. එන්නත් ඒක සත්‍යපීඩි අභිනන්දනය කරන්න කියන්නේ. ඕ ඒක හරි බුදුහාමුදුරේ දේශනා කරන ධර්මයේ තියෙන එකයි. ආ ධම්මා සෝ පහතබ්බා ධර්මයක් පැත්තට කියන්නේ පහ පහ පහ සමහර පහ පහක බෙන් පැතිරෙන කමේ දෙයක් ඒක නිසා අන්නේ මගේ රැස් එක්ක වැඩි වැඩි පරිපාලක මහත්මයා නැහැ කියලා. බැඳීම අයින් කරනවා. මෙන්න මේ කුලයට ධර්ම 10යි. පස්ලේට ධර්ම 10යි. මතු වෙන බව විසුද්ධි මාර්ගයේ දක්වලා තියෙන අපේ අධ්‍යක්ෂකයන් වලින් දන්නවා. බොහෝ දෙනෙකුට මේ එක්කම නැති වෙන සමහර පස්ලේට ධර්ම ඇති වෙනවා. සමහර අය හැලෙනවා. හැබැයි හැමදෙනාටම මේ පස්ලේට ධර්ම ඇතිවන්නේ විශේෂයෙන්ම මුලින්දලා මැනෙන්නේ සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් බලබලා යන කෙනෙකුට මේ උපක්‍රේත වශයෙන් මේවා ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙන්න මේ උපක්‍රේත ධර්මයන් ඉවත් කරගෙන අපි භාවනාව කරනවා. ඒ දැන් විද්‍යාවේ නාමය මේවා නිකන් මොක්ෂ වෙනවා කියලා. මොක්ෂ වෙනවා කියන්නේ අර කලින් තිබුණු සියලු ස්වභාවයේ නැති වෙනවා. මොකද නිකන් කියන්නේ ඒක ධර්මාවට. ඊට පස්සේ අන්න අර විස්තරයේ පක්ෂෝෂණයේ සිට මුදවන නැවත නැවත රූපස්කන්ධයේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධවල ඇතිවීම නැතිවීම බල බල බල බල සිටින. ඉතින් බල බල සිටිනකොට මේ දැන් නුවණ එන්නේ ඉඳන් සිහිනු වෙනවා. කලින් ඇති වෙන එක දැක්කා නැති වෙන එක දැක්කා ආයත් තියෙන එක දැක්කා නැති වෙන එක දැක්කා මේ නුවණ දිනු වෙනකොට අපේ සතිය දිනු වෙනකොට සමාධිය වැඩෙනකොට මේවා තව තවත් ගැඹුරින් ගැඹුරින් කෙනෙන විට අර ඇති වෙනාට වඩා වේගයෙන් නැති වෙන ආකාරය දක්වන්න පුළුවන්. අපි හිතමු දැන් මේක කලින් වදිනවා හෝබාල දතර බිඳු වැටෙනවා කොහොම ඒ හැම සත්‍යයක්ම එහෙම එක එක බිඳු බිඳු ලක්ෂණ හැටියට වැටෙනවා කියලා හිතන එක ක්‍රමයකදී ලක්ෂණ දක්වනවා නමුත් ඒ ඇපියෙන්ට ඉස්සෙල්ල නැතිනම් පටස් වෙනවා එහෙමනම් නැත්නම් එතන අපි මේ පාරක කෙලින් කියන පාරක පැයට හැටම 1000 විතර වේගකින් යන්න පුළුවන් වාහන තියෙන 1000 විතර වේගයෙන් යනවා කියන්නේ ඒ යන්න පුළුවන් කියලා අපි හිතන්නේ. එතකොට මේ ගහන්නේ මෙතනින් යනකොට මේක දකින්න. දකින්න ඉස්සෙල්ලා පාස් වෙනවා. අන්න ඒ වගේ මේ අපි ඇතිවීම නැතිවීම දෙකම මේ පංචස්කන්ධ ලෝකයේ බලතලා ඉන්නවා ඇතිවීම දකින්නට ඉස්සෙල්ලාම නැතිවීමම කියන පටන් ගන්නවා භංගයේ ප්‍රකට වී ඉස්සකට වී ප්‍රකට වීම කියන කොට නැතිවීම නැතිවීම කියන පටන් ගන්නවා මම මේදී විශේෂ අවබෝධයක් ඇති වෙනවා මේ ලෝකයේ ග්‍රහන්තරයම අලුත්යක් පරණ ලෝකයක් නෙවෙයි අපි ඔයාලා වයස 75ක් නම් මේ ප්‍රශ්නේ අහගෙන ඉච්චට තියෙනවා. 75ක් නේ ආන්නේ දැන් මේක පුදුලා මේ කෝලේ. මේ මේ මොකී මොකද හැම මොහොතේම ජීවිත අජීවී සෑම වස්තුවක්ම වෙනස් වෙන අල්තිමකේ. හැම නාම ධර්මයක්ම ඇති වෙලා අල්තිමකේ. මුළු විශ්වයටම මේ සත්‍යය සැදෙන්නට. ජීවිතයේ සබල සමේ ලෝකවාදී සියලුම සත්‍යයන් පැතිරෙනකොට මුළු ලෝකයේම එක සමයක් තුළයි පවතින්නේ. මේ සමයේ තිබෙන ලෝකය ඊළඟ සමයේ වෙනකොට නෑ. මේ සමයේ තිබෙන ලෝකයේ ඊළඟ සමයේ වෙනකොට නෑ. ඊළඟ සමයේ තිබෙන ලෝකයේ ඊළඟ සමයේ වෙනකොට නෑ. ඔක්කොම හැවදාම අලුත් යකින් නව අත්යෙන් අපට අවබෝධ වෙනවා. මේ නිදී විශේෂයෙන්ම අපි දකින්නේ මොකද්ද? අර උදේ වයසට දැක දැක අපි බලනකොට දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දකින්නේ. කියන්නේ උදේ කියන්නේ දුක්ඛ සත්‍ය. ඒකේ මේ ඇතුළේ හේතුන් පක්ෂය සංජාත කියන දකින්නේ. ඇතුළේ හේතුන් දකින්නකොට සමුදය සත්‍ය දකින්නේ. මෙහිදී වයලක්ෂණේ බලනකොට නිරෝධ සත්‍ය දෙකට මූලලා අපි ගමන් කරන්නේ. මෙහිදී විදර්ශනා ඥාන ඇතිවෙන්නට පුළුවන් ඔය පොත්පත්වල කියන ආකාරයට මේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයක්. විශේෂණාගේ චරිත ලක්ෂණ වල සානුකූලයි. ඊට පස්සේ ආදී වෙන විදාමසික කම්මතා පරිසංඛාදී ඥාන තියෙන. ඒ කිසිම ඥානයක්වත් නැතුව. කිලින්ම බංගනානින් පසු නිරෝධය දකින්නට පුළුවන්. හැබැයි මේ මාන්දමින් කටයුතු කළොත්. බංගනානයේ සම්බලාගෙන බලන සිටිනවා. මේ මෙන්නකොට අපිට මේ නිවෝධ වෙනම නිරුක්ත වෙනම තේරෙන්නට පටන් ගන්නවා. එහෙනම් තේරෙනකොට ඒක දකින්න පිටක් නිරුද්ධ වෙන එක බලන්න. ඒක ආරම්මන පටිසංකා බමුණාන්තයේ පඤ්ඤා උපස්සමිනා. මේ මොනේද පිටසත් ඥානවලදී ආරම්මන පටිසංකා බමුණාන්තයේ පඤ්ඤා උපස්සමිනා. ආරම්මන නුවණින් දැකලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සත්‍යයෙන් දැකලා ආනම ඒක බාහිර දැකීම එක විපස්සනා ඥානය. එහෙමයි ඒ සත්‍ය ඥානය විස්තර කරන්නේ. ඒක මොකද තමයි දන්නයි කතා කරන්නේ. ආරම්මණය පටන් ගන්න පස්සේ සංඥා විපස්සනා. රූපාරම්මණය ආරම්භයේ තිස්සන් උපදිස්සා විද්‍යති. රූපාරාමයක් දැකලා ඉතේ ඉපදලා ඉදුනේ. අනුකාරමනම් කටසංකා ඒ ආරම්භන නුවණින් දැකලා කොහොමද නුවණින් දැකෙන්නේ? අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නැත්නම් ඇතිවීම වශයෙන් නැතිවීම වශයෙන්. සංසිප්තස්ස බංගමන පස්සදී ඒ දකින සිටේ විදීමත් අනුපස්සනාවක් වශයෙන් වඩන. මේක ගැන කතාවක් තමයි. රූපකගේ එකකට ගන්න රූපාරම්මයේ විතරයි ශ්‍රද්ධාරම්මන ගන්ධාරම්මන පොට්ටබ්බාරම්මන අයිතිවෙනවා. ධම්මාරම්මන මෙන්න මේ හැම අරමුණකට මේ අනුසාරයෙන් හිතන්න ඕනේ. මේ විදිහට කරන්න ඕනේ කියන්නේ. රූපේ දැක්කා දැක්කට පස්සේ ඒ දැකපු පිට අනිත්‍යයට යනවා. වෙනස් වෙනවා. ඇති වුණා නැති වුණා. ඒක අනිත්‍ය වශයෙන් පටිසමුප්පාද දකින්න. ඊට පස්සේ ඒක දැකපු පිට ඒක මුස්තනේ. ඒකත් සිද්ධිය යනවා. ඒක දැකීම සිද්ධ. අන්න මේ විදිහට සිතිවිලි පහක් 10ක් විතර ඉතිරියට බලන විදිහට බලනකොට මේ සෑම ධර්මයක්ම සමයක් සමයක් ගන්න දිලි දිලි යන බව දකිනවා. මෙන්න මේ පැත්තේ දකිනකොට ඒ කියන්නේ අරමුණ දකින සිතත් ඒ ගැටපු සිතේ අනිත්‍ය සහ භංගේ දකිනකොට ඔන්න ඔතෙන්ද කියන්නේ ප්‍රතිසංඛාරේ පස්සනා සත්‍යය තුනයි කියලා. නුවණින් දකින්නට පුළුවන් විපස්සනාවක් තිබුණා. ඒ පටිසංකහ විපස්සනාව තුළින් අපි මේක අන්වය ඥානයන් බවට පත් මගේ මේ මොහොතේ සත්‍ය මේක නම් අන්වයේදී සත්‍යක් මේ මොහොතේ පවතින මෙහෙමයි. මගේ මේ මොහොතේ සත්‍ය මෙහෙමනම් අතීතයේ මේක වෙනස් ඉඳට බෑ. අනාගතයේ ආකාරයෙන් සිදුවන්න ඕනේ. අතීත අනාගත වර්තමාන අධ්‍යාත්මික බාහිර වශයෙන් මේ සස්කාකාරයෙන් අපිට මේක පේනවා අන්වේ වශයෙන් කියන්නේ දර්ශයේ අපි අවබෝධ කරගත්තු ධර්මයේ මත පිටලා ඒක අපි අවබෝධ කරගන්නවා නොදත් ධර්මයක් අතීතයේ දේ අපිට බලන්න බැහැ බන්නේ අනාගතයේ බලන්න බැහැ සිදුවෙන නිසා අතීතයේ බිඳලා නිසා බලන්න බැහැ ආ බාහිරයේ දේවල් බලන්නට බැහැ අපිට ඒවා අරමුණු නොවන නිසා අපිට ඒවා දැකීම දෙමින් අපිටම අත්දැකීමට බැරි නිසා මේ අන්වේ නානය කියන ඒ ආකාරයෙන් අපි බලමු. මොකද මේ පංචස්කන්ධය ඇතිවීම නැතිවීම ඒ දක්නකේ ඇතිවීම නැතිවීම. මේ අන්වේ නානය ඇතිවීමත් ඒ දැකීමත් කියන්නේ නිරෝධයේ භංගයේ දැකීමත් ඇතිවෙනකොට අපිට එතෙන්දී වය ලක්ෂණ විපස්සනා කියන කය කියනවා. වය ලක්ෂණේ දසම ලැබෙන විදිහින් යාම දසම විපස්සනාව දිනුනේ. මේවා ඉදිරියට විස්තර කරන්න තිබුණු දේශනාව. අපේ භාෂා සංකේ. ඊළඟට බංගේම දැන් බලපලා ඉන්නකොට ඔන්න එනවා නිවන කියලා ගැලවෙන මොකදෙනෙක් පැවතිලා සිටින තැන. සම්පූර්ණ ශූන්‍යත්වයකට පිටපත් වෙනවා. සංයත විපස්සනා අධිපඤ්ඤා විපස්සනා කියන තත්ත්වයක් උද්ගත වෙනවා. කොහොමද මේ බංගයේ දෙතම බල බල බල බල සිටිනකොට රූපස්කන්ධයේ සම්පූර්ණයෙන්ම සිටට නොඇති යනවා. ඇත්තට පියාගත්තට අපේ රූපයේ තියෙන පිටට වැටෙන්නේ නැහැ. අවශ්‍ය නම් අපේ ඉතිහාස කොටස් අපිට නොඇති කියලා ගන්න පුළුවන්. අවශ්‍ය නම් බෙල්ල පොදුස නැතිවෙන්නේ ඒ දෙස බලනකොට බෙල්ල තියෙනවා. හිත දිහා බලනකොට හිත තියෙනවා. අත දිහා බලනකොට මත තියෙනවා. කකුල් දෙක නොපෙනෙන විදිහට පුළුවන්. හැබැයි ඉගෙන කොටස නැතුව කකුල් දෙක විතරක් කරන එකක් නම් බලනවා කියන්නේ. කොහොමද? හිතට තියෙනවා. නැතුනේ. මෙන්න මේවා වල මුළු ඇඟම සම්පූර්ණයෙන් නොයතුමියන්නට පුළුවන්. මෙන්න මේ නොයතුමියාම ඇති වෙනකොට එතෙන්ද අධිපඤ්ඤා විපස්සනා සම්මිය විපස්සනා සම්මිය විපස්සනාව කියලා එකක් තියෙනවා. අන්න ඒකත් උද්දත වෙනවා. බොහෝ දෙනෙක් හැරෙනවා එතෙන්ද ආවට පස්සේ මේක තමයි මේ සම්මානය. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. සිතේ තියෙන හිස්තු රූපය නිර්වාණ ධාතුවක් නෙවෙයි. මතකයි මේ ප්‍රතිවා උදාහරණයකදී කාමරේ සම්පූර්ණයෙන්ම මේ ශාලාව කිස්නා කිසිම දෙයක් නැත්නම් අර එළියේ ඉන්නවා නම් මමයි තවත් කෙනෙකුයි එක්කෙනෙක් මේ ශාලාව ඇතුළට ගිහිල්ලා මම කියනවා බලන්න මේක ඇතුලේ මොනවද මොනවද තියෙන්නේ මෙයා ශාලාව ඇතුළට ඇවිල්ලා මේක දිහා බලලා මේක සම්පූර්ණයෙන් මේක සම්පූර්ණයෙන් කිස් කියලා කියනවා අන්නේ ඒ වගේ කතාවක් මෙතනදී ඇතුළේ මම ඉදිරියට තියෙනවා කොහොමද මනසෝ උපදෙස් දෙන්නේ ඔබ ඉන්නා නේද ඔකේ සිටියේ එහෙනම් ආ ඒ වගේ මේ සිටියේ තියෙන ශූන්‍යතාවයේ තුල සිත් සංස්කාර ධර්ම කියනවා ධනේ දැනෙන නවතු මොකදලේ කොන්න ඔතනයි නතර වෙලා ඉන්නේ සෝවාන් 10000 25000 දුන්නා කියලා පටිසම්පද ජීවිතේ ප්‍රධානකම තියෙනවා ඔතනයි නතර වෙලා ඉන්නේ ඔතන නිවනක් නෙවෙයි මම මේ පොරක් ස්ථානවල පහළ ගහන්න දෙන්නේ කිසිම ධර්ම දේශකයන් වහන්සේලා උසස් පහත් කරලා කතා කරන ගැන මේ ධර්මයේ තියෙන මේ කතා කරන්නේ. එතකොට මේ සත්‍ය ආවට පස්සේ අපි තේරුම් ගන්නට ඕන මේක කිසිේ ස්වමේ කාය බංගාන ප්‍රශ්නාවේ කෙලවර පොතන මේ මුල් අවස්ථාවයි මේ බංගාන ප්‍රශ්නාව සෝවාන් වෙනකොට පස්සේ මේ මානසික ඒ එහා මාර්ගඵල ලබනට ඔයිට වැඩි ගැඹුරින් ඔයිට වැඩි සියුම් ලෙස ඔයිට වැඩි පැහැදිලි ලෙස අවබෝධ වෙනවා. අන්තිම වෙනකොට මුළු විශ්වයම දිය වෙලා නැත්තම නැති වෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ යම් අපිටම වතුර භාගයකට දුනකැටයක් දාලා තියෙනවා දැන් දුනකැටේ කියලා තියෙනවා. දුනකැටේ සම්පූර්ණ දියවැ දිනගෙන මොකක්ද නැද සම්පූර්ණ දිසොල්ලා ගැටෙන්නේ. දියවැ ගැටෙන්නේ. අන්න ඒ වගේ මුළු දෙස්සේ සමන්ගේ පරිවහරයි මුළු ලෝකේ යනකා ධර්ම නැත්නම් මේ සියලුම ධර්ම කිසිම දෙයක් අල්ප මාත්‍රයක් දේශ මාත්‍රයක් නැතුව මේ බංග ඥාන දර්ශනය තුළින් ශීර්ෂණී නිරුද්ධ වී නියන කිසිවක් නැතිකක් සිද්ධ වෙනවා උන් ඔතෙන් ගියාට පස්සේ හොඳ දෙනවා සහ මුලයි කියලා ඔයින් මහාචාර්යන්ට සූත්‍ර පිටකේ අභිධර්ම පිටකේ විනය පිටකේ අටුවාවේ කිසිම තැනක කිසිම උපදේශයක් නැහැ මේ අපේ ලංකාවේ තියෙන පොත්පත් වල. හරි. කිසිම තැනක ගන්න කොහෙටත් ආවොත් අපි ගින්න නෑ යන්න බැරි නිසා ඒක කියන්නේ ඕක තමයි බංගා අනුපස්සනා ඥානය. අවසන් ගන්නේ සෝධිතා දර්ශනය දකින්නේ දිවිගල ඒ දෙවීම දකින්නේ පංචස්කන්ධය. ඒ දෙවීම සමානයෙන් දැක්කට පස්සේ අතීත අනාගත වර්තමාන වශයෙන් කාලස්ත්‍රිත පිළිදුණා ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් උපත පතරවනවා. මේ පස්සාකාරයෙන් පතරවන්න තෝරන බුදුරජාණන් වහන්සේ දේශනාවේ සඳහන් කරලා තියෙන පුරස්කාරයෙන් පතරවන්න සීල කණිත වශයෙන් දුරේ පංචකයේ වශයෙන් ඕලාරික සුඛම වශයෙන් ආදී කොට. හරි. ඒකේ තරම් අවශ්‍ය වන්නේ නැහැ. මේක බුද්ධ සම්පන්න අන්න ඒ යන කටයුතු කිරීමෙන් අපි සංගානුපස්සනාව සාර්ථක වශයෙන් අත්දැකීම කිසිම අපි කතා කරන මේක නැති බාන වේල පයන් කියලා ගමේ බුදු කතා කරනවා. බාන වේල කියන්නේ විනාශ වෙනවා. මෙතෙන්දි ඒකමයි. භවයන් පස්සනා කියන පංචස් අන්තිම බාන වේල දැක්නවා. මේක හැමදෙනා තමයි බාන පස්සනා ඥානෙ ඉස්සරහින් මම අත්දැකීම ලැබුවා කියලා අපි ආශිර්වාද කරනවා. සමහරවිට කියන්නේ දැන් නම් විලාදියා බුදක්. සංකල්පනාවේ නිසිතාව එක ධ්‍යානක කියලා නැහැ. විදීම තුළින් නිසිතාව කියන නිසිතාව කියන අදහස කලකිරීම කියන. සංස්කාරී මොනින්දති නොගන්නදට. අනුම කරන්නේ කලකිරීම. ඒ කලකිරීම ඇති වෙන ආකාර රාශියක් තියෙනවා. ආදාසක් කියලා පස්සම්පස්සන භාවනාව ගැන විස්තර කරනවා මේ විදිහ නැති ඇති කියලා නගන්න අනුපස්සන හත අපි විස්තර කරන්නේ අනිස්සානුපස්සන දුක්ඛානුපස්සන අනාත්මානුපස්සන නිබ්බුදානුපස්සන විරාගානුපස්සන නිරෝධානුපස්සන පටිනිබ්බාන පටිනිස්සානුපස්සන කියන්නේ අන්න මෙතෙන් කියන්නේ පැහැදිලි කළා මේ නිබ්බුදාන ඇතිවන්නේ කොහොමද කියලා අහලා තියෙනවා පුතේ අනිත්‍ය දර්ශනය තුළින් නිබ්බුදාන තියෙනවා දුක්ඛ ලක්ෂණය තුළින් නිබ්බුදාන තියෙන්න පුළුවන් ඊට ඉහළම බදාන ගැඹුරු අනාත්ම ලක්ෂණ තියෙන බුද්ධාව දකින්න. මෙහිදී අනිත්‍ය ලක්ෂණ තුළින් බුද්ධාව සමහර කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. අනාත්මය තුළින් බුද්ධාව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කියන සෝතාවය මොනවද මේ කාරණා කියන්නේ? මේ මොනවද කියන්නේ? කල්පිත ගන්න කිසි දෙයක් නැති ස්වභාවයක් නැති දන්නේ. අපි මේ හරයක් තියෙන කාර්යය කියලා අල්ලගත්තට මේ සංස්කාර අපේ තියෙන බොහොමකමද. මේ ඔක්කොම ඇතින්නේ මේ තුන් දිනක් කල තියෙන තියෙන පුළුවන්. හැබැයි හැමෝටම නෙවෙයි. අදිස්ථාන කරන භාවනා තුළ සංකාරපස්සනා ඥානය පමණක් පහළ වේවා කියලා මේ පුතාවයි කියන්නේ. එහෙම නොවන සමහර විට මුදිතා ඇති වෙන්නට පුළුවන්. දැන් භාවනා කරන කාලයෙන් ප්‍රයත්න කරන කාලයෙන් මම ඔයගොල්ලෝ ළඟින් හොර සම්පූර්ණවස්තාවක් තියෙනවා. ප්‍රකාශකලා මම ආදි සත්‍යසන්තන අවබෝධ කර ගැනීමකට පහසු රහත් ධර්ම සාහිත්‍ය රස ධර්මයක් කියන කරුණු කියනවා. ඒ වගේම එකක් පදස්සනා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා සම්පස්සාධර්ම ඥාන කියලා ආකාශ පොදු නවන බුදුරජාණන් වහන්සේට පමණක් පාවෙන වූ ඥානයක්. ඥානය අතරින් මොකක්ද කියනවා? සර්වඥතාඥානය. මේක මොකදේ ප්‍රථමයෙන්ම බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම සර්වඥතාඥානයේ පිහිටලාම වැඩ කළා. හැම දෙයක්ම කියන්නේ හැම දෙයක්ම සිටී හැම කටයුත්තක්ම වලේ සර්වඥතාඥානය. ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිනිස්සෙක් වශයෙන් කටයුතු කරන බොහෝ අවස්ථාවල පවස්ථාඥානයේ කටයුතු කරන අවස්ථා තියෙනවා. අනික මෝහ ශ්‍රද්ධාවකින් ඇසේ පිළිගන්නට උපා අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ පවස්ථාඥානයෙන්ම වැඩ කටයුතු කළා කියලා. සම්බ්බේ ධම්මයේ සම්බුද්දස්ස බබෝසෝ ඥානං පවස්සති. ඕකේ ධම්මතාව ධර්ම කියලා නම් ඒ සෑම ධර්මයක් තුළ ඉරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥානය පවතිනවා. සබ්බේ ධම්මා බුද්ධස්ස භගවතු ආවර්තන ප්‍රතිපදා මනස්කාර ප්‍රතිපදා ආසංක ප්‍රතිපදා චිත්තපාද ප්‍රතිපදා බුදුරජාණන් වහන්සේ කියන තුල පහළ නැසන ධර්මයක්ම ආවර්තන ප්‍රතිපදා ආවර්තනය කිරීම තුළින් ඇතිවන්නේ ඊළඟට ආකාන්ත ප්‍රතිපදා ඒක කිරීමට කැමැත්තක් ඇතිවනාට පස්සේ වෙනවා. මානසික ප්‍රතිපදා මෙනෙහි කිරීමක් ඇතිවනත් ඇතිවන. චිත්තෝපාද ප්‍රතිපදා ඒ පිළිබඳව සිතක් පහළවනත් ඇතිවන. එතන නැතුව මේ හැම වෙලාවෙම කර්මනිකාඥානය වැඩ කුලියේ නැහැ. කර්මදාඥානය පිළිසල හැම කටයුත්තම කරන්නේ නැහැ. මේ ධර්ම කර්ම හතර ආවර්තන මනසිකාර චිත්තපාද ආසංක කියන කර්ම හතරයි දැන් මම මේ කියන්නේ මොනවද කියලා. වෙනස් කියන්නේ. අපේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාන සම්මාසනේ අපේ චිත්තල අර ආසංක පරිබද්ධා කියන කතාව හැදෙන්නේ අන්තයන් ධර්මයක්ම ඒ ආකාරයෙන් තමයි සිදුවන්නේ. රහතන් වහන්සේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ සහතන වහන්සේ නම අවශ්‍ය නම් මුළු දවස පුරාම මෙසිතා යන්න පුළුවන්. මුළු සිත නිසලව කිසිම ආරම්භයක් නැතුව පවතිනවා. ඒක තමයි අපෝපාචේ සෝමස්ති කියන්නේ නැසලෙන ඒ සෝමස්තිය. අවශ්‍ය නම් හිතන්නට පුළුවන් අවශ්‍ය කතා කරන්නට පුළුවන්. අවශ්‍ය නම් කිසි දෙයක් නැති සාසිතින්නට පුළුවන්. ඒක තමයි ආකාංශ ප්‍රතිපදාව කියන්නේ. තමන්ගේ කනස්සට රහතන් වහන්සේගෙන් ඉල්ලා කරන්න පුළුවන් දෙයක්. ඕනනම් මේ දවසකදී අපේ ජීවිත කාලයම ඉස්සලා ඉන්න පුළුවන් කිසි දෙයක් නැති නිසා. ඒ ගැන වැයමක් කරන්න තවත් තියෙනවා. නැත්නම් සාසිතින්ම කමනයි. කිසිම සිදුවීමේ සංස්කාර දරන්නේ නැහැ. මේ සත්‍යය හැර අනිත් සෑම ධර්මයන්ම ආවර්ජනය කිරීම තුළ මානසිකාර කිරීම තුළ චිත්තපාද ඇතිවීම තුළින් සිදුවන්නේ. අපිට ඔක්කොම එහෙමයි. සහස් නෝ කෙනෙක්. අර ආත්මික ප්‍රතිපදාව කියන අපේ සිතට අනුකූල වෙන්නේ අපේ සිතේ බොහෝ විට දරන්නේ රහස් නෝ අයගේ. එතකොට මේ ආවර්ජනා කිරීම චිත්තපාද ධර්මයන් නැති වෙන්නේ නැත්නම් මේ ලෝකයේ කිසිම ධර්මයක කිසිම වැදගත්කමක් වටිනාකමක් නැහැ. දැන් මේ ඇයිගේ දේවල් දරුවා කියන. ඒකන ආවර්ජනා කිරීමක් කලේ නැත්නම් මෙයා කියලාද කියලා තමයි. කියනවා. ඒ දේ උපාදයි. අපේ කිසිම පැහැදිලිමක් නැහැ දැන් ආවර්ජන කිරීමක් නෑ. තේරුණාද? නෑ මෙතන මම ටිකක් අවධානය යොමු කරලා අහන්න වැඩි වෙනවා. අපි දෝතකෝ වෙනවා බුදුරජාණන් දැන් අපි සිහිපත් කළේ නැත්නම් ආවර්ජනය කළේ නැත්නම් ඉන්න බව දැනෙන්නේ නැහැ නැති බව දැනෙන්නේ. ඒ වගේම තමයි මෙහි නිරුද්ධ. හිතවතුන් හිතව කියන්නේ. කවරෙක් වුණත් ජීවි හෝ අජීවී කවර ධර්මයක් වුණත් අපි ඒ පිළිබඳ ආවර්ජනාශීලමක් කොට ඇතිකලේ නැත්නම් ඒ වෙලෙන් කිසිම වචනාකමක් අගයක් නැහැ. මේක තේරුම් ගන්න ඕනේ. මේ ආවර්ජන කිරීම කරන්නේ කවුද? තමා විසින්. ආවර්ජනය කළාට පසුව මොකක්ද සිද්ධ වෙන්නේ? මොකක්ද? සාමාන්‍යයෙන් කිසිම සිතිවිල්ලක් නැතුව මාසිකව ගන්නා පිළිවෙලට හිතක් වගේ තියෙනවා. හිතන එක මහා වරක් කියලා. හත් කරදරයක් වගේ වරක්. අර මොකද බැරි නිසා කොහොමද නැත්තම් හැම වෙලාවෙම උන්වහන්සේ වෙන කෙනෙක්ගේ හිත පවතින්නේ කුසල මුසාවේ විසඳුමක්. මොකද ඒක දුකක් බව අවබෝධය. අපි මෙයාගේ සංස්කාර අරගෙන අදීකදී කියන වස්තුන් අරගෙන මේ සිතිවිලි පටලවන පටලවන මූලම අපි පැටලෙයි. අපි හිතන්නේ මේක අපේ යහපතට තියෙන දෙයක් හොඳ දෙයක් අප විසින් කළ යුතු දෙයක්. ඇත්ත වශයෙන්ම ඒ තුළින් ඇතිවන්නේ ඒකාන්ත දුක. මේ ආවර්ජන කිරීම දුකක් දුක්ඛ සත්‍යය කියලා තේරෙනවා. ඒ ආවර්ජන කිරීම තුළින් සිදුවන මොනවද? කුසලෝ අපල සංස්කාර එකතුනේ ගලනවා. කුසල වර්ග සංස්කාර එකතුනේ ගලනවා කියන්නේ අවිද්‍යාව පත්‍ය සංස්කාරයි. අවිද්‍යාව තුළ සංස්කාර ඇතිවීම සංස්කාර පත්‍ය විඥාන සංස්කාර තුළින් නැවත ප්‍රතිසංවේ විඥාන නැවත ඉදීමක් ඇතිවෙනවා. අපි මේ දේවල් දරුවල් අඳුරවන්නේ සමද සහෝදරයන් මේ දේවල් අරගෙන මේ මානසිකාර කිරීම තුළින් එක්ක සංස්කාරයන් තියෙනවා ඒක සංස්කාර නිසාම අපි සසරෙන් සසලට ගමු. ධාතියෙන් ධාතියට පරිපූර්ණයි. නේද? එතකොට ඒක මොකද්ද දුක්ඛ සමුදය සත්‍ය. ආවර්ජනය කියන එකකටම දුක්ඛ සත්‍ය වෙනවා ආවර්ජනය කියන්නේ අනිත් පැත්තෙන් දුක්ඛ සමුදය සත්‍ය වෙනවා. මේ දෙක තේරුම් ගන්න. අපි හිතන වටිනා දේවල් නේ. කලේසු දේවල් නේ අපි යහපතට පිළිම දේවල් නේ. මේ ආවචන කිරීම අපිටකින් ඇතර දක්ෂනා ආවචන කිරීම නතර කරලා තියෙන්නේ කවුරු කියන්නේ. සිතින් ආවර්ජනය කිරීම අපි යට කර දක්ෂනා අපේ සිතින් මේ ආවර්ජනය කිරීම අපට අයින් කරන්නට පුළුවන්. මේ මයින් කරන්නට බැරි නම් කිසිම කෙනෙකුට නිවන යන්නට බැහැ. නිවන ගිය කෙනෙක් ඇත්තටම මේක නැහැ තමයි. එම නිසා මේ මේ මේ කරුණු අරගෙන මේවා සිහිපත් කිරීමේ කාන්තියම දුක්ඛය දුක්ඛ සමුදයක්ය. මේ සිහිපත් කිරීම අයින් කරන්නට අපිට පුළුවන් කියන අවබෝධය ඇති කරගන්න ඕන. මෙතෙක් කල් ඒවා හොඳ දේවල් කියලා හිතුවට මේ කුසල් හෝ අකුසල් කවර සංස්කාරයක් වන අපි සසලට ඇදගෙන දුකට පත් කරන ධර්ම කියන අවබෝධය ඇති කරගන්න ඕන. මේක පසුව දැන් අපි බලමු මේ කෙනෙක් හොඳටම සබර නින්දකට වැටෙන්නේ. සීන තියෙන්නේ නැහැ. ඔහුගේ ඇඟ තියෙනවා ඔහුගේ හිතක් බහාරලා තියෙනවා. ඒ සිද්ධාය හිතනවාද මේ ඇඟ දිහා කරලා මේ ඇඟ මමයි මගේ කියලා හැඟීමක් තියෙනවා. ඒ පුද්ගලයාගේ හිත තුළ තියාගෙන මගේ දෙමව්පිය සහෝදරය සහෝදරිය දුවන්නේ මේ වගේ හිතමක් යන දෙන්න තියෙන දෙන්න තියෙන කෙනෙක්. කොහොම සැපෙන් දෙකට ඇතිලනා. මේ පේන්නේ නැත්නම් ඔබට කොහොම ලෝකයේ ඔබගේ ලෝකයේ සංවේල නිසලව සෝතේ ඉන්නකෝ. කිසිම ආවර්ජනාවක් සිදු වෙන්නේ ඒක සාහන්තද ඒක නැත්නම් කල දෝෂාදී මේ කියන සංසුන් නෝකක්ද ප්‍රාණිකයි කලබල වූ සංසුන්කත්වයක් එතන දුකක් තියනවාද? ඒ සත්‍යයෙන් පදමෙන්ද පත්තර තියෙන අවස්ථාව. දුකක් කියලා කියන්නේ අපි මොලාටම තියෙන කතාවක් නෙවෙයි. එහෙනම් ඒ පුද්ගලයා දැන් අපි භවනාදි කරන්නේ මොකද්ද? ඇත්තට කියලාගන්න ඇත්තම අරමුණ ආවදේ නතරේ. අනිත් එකක් වහලා යනවා වැහෙනවා. භවනාදි කියන්නේ සංවර්ධන අරමුණ ආවදේ නොකර ඉන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා. මා චේතනා දෙන්නේ ජීවිතේ ශරීරය ශරීරයේ තුල මේක අපිට අරමුණු වෙනවා ආවර්ජනාසයෙන් සිදෙන ඒවා නතර වෙනවා. මේ ශරීර නිමිත්ත අපේ පිටට නැති විදිහට. මෙන්න මේවා අර නිරාගත් කුජලය. මුන්ගෙන් අවදවනාට පසුව නැවත ඔහුගේ සංකාණය තුළ මගේ දුවය, පුතාය, ගෙවල්ය, දොරවල්ය, මමයේ තියෙන හැඟීම එනවා. ඒකයි. අර වගේ ඉන්න පුළුවන් හැඟීමයි. ඒ නින්ද දෙන්නේ. මේ නින්ද දෙන්නේ හේතුවක් තිබුණා. ඒ හේතුව අන්න කරන්නේ. දැන් මේ මතක් වෙනවා ආනන්දහම ප්‍රදාවට ගිහිල්ලා මේ වාසනාවේ කරන කතාව. මේ අනන්ත ස්වාමීන් වහන්සේ සමතයන් මතේලාට කියන සීලම ආශ්‍රයන් සේකලා තීරුම ආශ්‍රයන් සේකලා කියන මේ වාසනාන්දලාගේ ඉතකල හැමවිලාම ආශ්‍රයන් සේකලා කියන දෙවියන් කියනවා. මේ මහා නක්ෂත්‍ර ආනන්දවලගේ ප්‍රශ්නය කියන්නේ. සිනහ ප්‍රමාණවත් අනුදාන දෙයක් නැහැ. සත්‍යක පාටි ධම්මපත්‍ය කියන්නේ ධම්ම බණ්ඩාරය. ඉතින් ඔව් කියනවා ස්වාමීන් වහන්සේ ආනන්දසාරණන් මුන්නේ කුල අසක්මයක් කපලා දානවා කියන්නේ අක්කයි කපු මිනිස්සු. අර ගහමනයන් මහාදී අත්කපු පොද්දලයන්නේ නැත්නම් පවදයක් කපු පොද්දලයන්නේ පිට තුල මගේ මගේ මේ අත කපලා තියෙනවා කපලා තියෙනවා කියලා හැම වෙලාවෙම ඒ ගැන අවබෝධය මේ සිටීමක් තියෙනවා. නෑ ඒක නෙමෙයි. නමුත් ඒක බැලුව ගමන් අපකෝ හිතෙනවා. අන්න ඒ වගේ මේ ආශ්‍රයය කරපු පුද්ගලයා තුළ හැම වෙලාවෙම ආශ්‍රයය කළා කියලා වැටහීමක් නැහැ. නමුත් ඒ ගැන මානසිකාරයේ ආවර්ජනය කිරීමක් කළාට පසු ඒක තේනවා. මේ වගේම තමයි අර නින්දකින් පුද්ගලයා ඔක්කොම ලෝකෙම ඇති කරන මම කියන මගේ කියන බැඳීම් වක්ම ඇයිනේ. නැවත එනවා මොකක් නිසාද යක්ෂි සිටියේ තියෙනවා අංශය දක්වන. අංශය කියන්නේ සැලපදියන් වල නැගිටිනට සූදානම් වී සිටින ධර්ම. අලු පොඩක් කොට තියෙන ගිනි කුපුරුවයි. අලු පොඩට කියනකම ගිනි කුපුරුව ටික මතේ. ණයට ගිහිනක් වගේ. දෙන්නේ මොකක්ද කියලා තියෙන නමුත් අවශ්‍ය වෙලාවට කෙනෙක් එකපාරට දිගහැරෙනවා. අන්න ඒ වගේම අනුශේ ධර්ම අපේ සංස්කාර තුළ කලප කියන්නේ තිබෙනවා. කලප ගණන සිස්ටි අදිනුන. මේ පස්සේ නිසා විශේෂයෙන්ම මම කියන හැඟීම මෙලෙසින් සැලසගෙන ගතියි. ඔක්කොගෙම මුල මමද මේ මම කියලා කෙනෙක් සිටිනවා කියන වැරදි අවබෝධය. ඒක අයින් කළාට පස්සේ මේ සියලුම ප්‍රශ්න ඉවරයි. ඒක ඇතිවන්නේ අවිද්‍යා අනුසය හිත ඇතුලේ ක්‍රියාත්මක වන නිසා. මොකක් තමයි අවිද්‍යාව. අවිද්‍යා අනුසයත් අත්තර බැඳගෙන තමයි අර දික්ඛි අනුසයක් වශයෙන් ක්‍රියාත්මක කරන ක්‍රියාත්මක වෙන දික්ඛිය. මේක තේරෙනවද? එහෙනම් මේ දික්ඛි අනුසය අපේ සිත තුළ තිබෙන සාස්තර අපිට අරව නැවත නැවත මතුවෙන මේ ධර්මයක් කරන එකනකොට නැත්නම් සම්මිත ප්‍රකාශනක දේශනාවක් අහනකොට අනුමෝදිත කප්පේක නෑ අවශ්‍යයක් නෑ සුද්ධියක් නෑ බැඳීම ඔක්කොම දුක්ඛ සත්‍යය නැත්නම් දුක්ඛ සමුදය සත්‍යය කියලා හිත විසල කරගන්න ඒ නැවත එනවා මතු වෙනවා හදවත තුනේ මේ බැඳීම මේ ආවර්ජනය එනිසා මේ ආවර්ජනාව සම්පූර්ණයෙන් නැතිව යන මාර්ගයක් තමන් කිරීමයි භාවනාව කියන්නේ. ඒවා සම්පූර්ණයෙන් සුගින් ගියේ යමයි රහත් ඵලය උදාකරගත්තා. ඒක නෑ. සියලුම ආවර්ජනාව සම්පූර්ණයෙන් සංසිඳිලා. සිත සම්පූර්ණයෙන්ම ඒකීය භාවයකටපත් වෙලා කියන්නේ ඔසී කෙනෙක් නෙමෙයි. තනි භාවයකටපත් වෙලා. ඒ සිත් නිරෝධය දැකීම තමයි අපි නිවනක් සාක්ෂාත් කරගන්න කලියු වන්නේ. ඒ චිත්ත නිරෝධය දැකීම තමයි සංස්කාර නිරෝධය නිවන අවබෝධ කරගන්න කියලා අපි කියන්නේ. එම නිසා දැන් විනාඩි 5ක් සමතුලිතව කතා කරන්නට. එම නිසා මේ තුනක් අය මේ යම් කිසි ආවර්ජනා කිරීමක්, නිවීම කිරීමක් සිදෙනවා. ඒ ඔක්කොම දුක්ඛ සත්‍යය අපි දුකින් දුකට ඇදලා දානවා. ඒ තුලින් අපිට දුකක් ඇති වෙන්නේ ඒක දුක්ඛ සමුදය සත්‍යයක් දුක්ඛ සත්‍යයක් එම නිසා අතීතයේ යම් සාධේවල් කියනවා නම් ආවර්ජන කිරීමක් සිදුවනක් තමයි ඒක වැදගත් කරන්නේ අනාගතයේ යම් සාධේවල් කියනවා නම් ඒ පිළිබඳ සිත්ස්පාද එක්කක් පහළ වන සාවර්ජන කිරීමක් සිදුවනක් තමයි වැදගත් කරන්නේ ඒක නිසා මේ දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍යයක් පැත්තකින් අයින් කරන්නේ අතීතයේ ඔක්කොම ආවර්ජන දැන් සිටින් මොනවද යන විදිහට කයින් ගන්න වැඩක් නෑ. අනාගත අපේක්ෂා සියල්ලම සිටින් ඉවත්කසේ ගන්න. ඊළඟට සමාජයේ දේවල් දොරවල් අමුදරුවන් සහෝදර සහෝදරයන් ආදී යම්සා පණේතිව පණේති දේවල් පිළිබඳ බැඳීමක් ආවර්ජනය කිරීමක් තිබෙනා ඔක්කොම දැන් අයින් කරනවා. මොකද ඒක දුක්ඛ සංජය සත්‍ය දුක්ඛ සත්‍ය කියන්නේ නිවන හරහා. ඔක්කොම සිටින් අයි. කොහොමයිම දැනගන්න දැනීම කියන්නේ සමාධිය හෝ පොබදනාමය. ඒකයි සම්බන්ධ. ඒ බාහිර ලෝකයේ දැනීම තමයි. මේ රූපපද තමයි මම කියලා මගේ කියලා සංකල්ප. මේක තමයි අපි කවල, කෝල, මහවල, තෝදා පවිත්‍රකලා, නන්දවල, පසක්කෝල මේ කාකාලකට සම්පදින පවත්වාගෙන යන්නේ. දැන් මේ සමදෙනෙක් මොන්න මෙතනම මැදලා වැටෙන්නේ නේද? දැන් ඔක්කොල වෙන ඔක්කොල වෙන ප්‍රෝග්‍රෑම් වෙලා තව විනාඩි 5ක් වෙනකොට සම්පූර්ණ ඔක්කොම වලට ගන්නවා. කිසිම කතාවක් නැහැ. දැන් මම කියලා මගේ කියලා ඇලොම් කරලා නලවල අරගත්ත කය ඒක මොකද මම ඒක කඩේ තියාගෙන ඊළඟ ලෝකෙට අපි යමු මොන කරන්නේ කියලා කරකඩක් කහකට දානවා නැරෙච්චි මලවියක් අන්තකට දානවා කියනවා ගෙවල් වල නැගලින් කටවල නායකයෙක් කරනවා මේ රූප කොට නැගනත් පසු මහත්කම් දැන් සිතන ගමන් දැන් මෙන්න නැගලා මේ නැවිත ඉස්සෙල්ලා තිබ්බ රූප කොටයි නැගනත් පස්සේ තියෙන රූප කොටයි අතර වෙනසක් නැහැ. සිත නිරුද්ධ වීම පමණයි. මේ රූප කොට තමයි අපි මම මගේ කියලා ආස්තී කියලා ගැහෙන මිනිස්සේ කියලා ආකාරයෙන් නැදෙන කරගෙන පෝෂණය කරනවා. මේක සම්පූර්ණ මම මගේ මේ අත්පනේ දරන අපි දුක අපට දුක ඇති කර දුන් දුකට අපිපත් කරන ධර්මයක් තියෙනවා. සමාධියේ රූපයේ රූප කොට දැන් නැල්ලා ගැටෙන හැටි දැක සම්පූර්ණ රූප කොට තියෙන සංස්කාරය පිළිබඳ ආවාසින් කියනවා. රූපවල ඔක්කොම මෙතන අයින් වුණොත් මේ සමාධිමත් සිතකින් කොහොමද ප්‍රතිඵල මෙතනම අද අදම අත්දකින්නට පුළුවන්. සංඥාවලට නම් මේව කරන්නට රූප කොටයෙන් සල්පේන දැන් බාහිර ලෝකයේ ජීවිතයක් සමාධියේ රූප කොටක් ඉදිරියෙන් මලකණක් බවට පත්ලා වෙනස් හදාගෙන ඉඳගෙන ඒකේ ගන්නට මම එක්කත් එක්ක දෙන්නේ කියලා දෙවිලා සිතින් සිත දිහා බැලුවොත් දැන් ඉතිරිලා තියෙන්නේ ආත්මය වශයෙන් මම කියලා ගන්නට ඔය සිත තමයි ඔය සිතින් සිත දිහා බලන්නේ සිතේම අරමුණ සිතනවා ඇතිවෙන්නේ නැතිවෙන්නේ වෙනසක් වෙන ආවර්ජනා කිසිවක් නෙවෙයි සියලුම ආවර්ජනාවල් හැටියට ඇලෙන්නේ නැහැ සිත ඇති වෙනවා සිත නැති වෙනවා. නැවත ඇති වෙනවා නැවත නැති වෙනවා. ඒ දකින සිත ඇති වෙනවා නැති වෙනවා. ඔය දෙකම බලලා ඉන්නේ. ඔය සිත පහනක් නෙවෙයි. නිවිලා. සිතේ ආවර්ජන කරන්න කිසිවක් ඒ නිවියාමත් අනිත්‍යයේ අනාත්මය කියලා නේද නිර්වාණ ධාතුව පිටතෙහිදී පරිණත සංසංගතරණයේ කියන නිර්වාණ ධාතුව පොදුයි. ආවර්ජන ප්‍රතිබද්ධා මනසිකාර ප්‍රතිබද්ධා චිත්තපාද ප්‍රතිබද්ධා දැන් ධර්ම ආවර්ජනයේ කියන තුලින් සිතුවල් සිතුවිලි පහළ වෙන තුලින් මනසිකාර ඇතිවීම තුළින් සිදුවන්නේ සියලුම දේවල් වල ගැඳීම් බන්ධන ඔක්කොම මේ සිිතේ පවතින දැන් හිතන මේ මහා විශාල මන්දිරයක් තියෙනවා මහා කුළුණක් මත නම් වල කියලා නේශාවද රෝලක් දැකලා තියෙනවා මේ කුළුණ උඩ ගෙවල් හදලා තියෙනවා මම හිතන්නේ ගන්න වස්තුවෙන් ඉලියෙන්නේ එක කුළුණක් උඩ ලොකු කුළුණක මේ නෑ වගේ ගහන ඒක උඩට මේ දාලා ගියනම් ඒ කුළුණක් ඇදුවොත් මොකක් වෙන්නේ කතාවනේ අපේ ලෝකයේ ඔක්කොම දේවල් මේ සිත්තුනේ මතයි ගන්නවා චිත්ත නැමැති කුල්මීම. ඒක තමයි මේ ඔක්කොම ප්‍රතිපල තුන සංයෝජනය වලින් බැඳිලා තියෙන්නේ. දුව දරුවන් හරි දේවල් දරුවන් හරි කවරෙක් හරි පන්නේ කියලා නෝතියක් කරනවා. මේ සිත කඩාගෙන හැරෙනකොට මුළු ලෝකේ පුරා විසිරීමට සියලුම ආයතන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වීම පස්සේ වෙන තුන්වෙනි කාරණේ රෝධය දැකීමයි මේ ප්‍රමාණය. හොඳයි ඔබ කියනකොට කිසිම කෙනෙකුගේ නෑ මොකක්ද නෑ කියනවා කියන්නේ උන්න කිසිම ආගයක් කිසිම කැමති කෙනෙක් කරලා බලන්න ඇත්තද බොරුද කියලා. අර මේ කවුද සක්‍රිය ඇවිල්ලා බුද්ධ ජානනාතිම නෑ ප්‍රාණාත අපිට වැඩ තියෙන ගොඩක් ඒ නිසා මේ නිවන කියන්නේ ඉතා කිසි මාර්ගයක් ප්‍රකාශ කරන්න කියලා. ඒ කියන්නේ අර සූර සංහා සංකේතයේ ඉස්සෙල්ලම කරුණේ දේශනා කරනවා. ඒ වගේ ලාභ හොයාගන්න ඉතාලි තියෙන අවස්ථාවකට පූර්ව දේශනාව කරලා දෙන්නේ. ඉතින් මේ ඇයට මේ ධර්මයේ ශ්‍රවණය කරන ගමන් මේ ධර්මයේ දකින්නේ නැහැ කොනන මේ ධර්ම ශ්‍රවණය කියන්නේ කුසල අනුසංසය තුළින් ඒකාන්ත වශයෙන් සියලුම ආවර්ණාවන් නැති යන විනිශ්මත් වී යන සංස්කාර විරහිතව සංස්කාර නිරෝධය දක්නා නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට ශක්තිය වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.